මොකද්ද කරන්න ඕනේ කියලා දාන්න. සිත මෙල්ල කරන්න. එක තාපසයෙක් හිටියලු හිමාලේ. එයාගේ ගුරුවරයා ඇහුවලු මොකද්ද ශිෂ්‍ය පුත්‍ර මේ දවස්වල වඩන්නේ? ස්වාමීන් සිත මට්ටු කරනවානේ මං. අහා. වාටිලා ඇහුවලු කොහොමද ඒක කරන්නේ කියලා. ස්වාමිනී ඒකා එක එක ඒවා හිතනවා පොල් කඩන්ට නෑ කියනවා පොල් ඉටවන්ට නෑ කියනවා ඒ එට යන්ට නෑ මේට යන්ට නෑ දත් මදින්ට නෑ මම එල්ලෙන්ද මම එක කෙස් ගාක්වත් ඉල්ලන්නේ ඕන එකක් හිතපම් කිසිම ප්‍රතිචාරයක් නැහැ බැරි ගෑලා බැරි ගෑලා ඒ කාමට්ටු වුණා ස්වාමීනි කිසිම දෙයක් කරන්නේ කිසිම ප්‍රතිචාරයක් කරන්නේ මම සිත වෙනුවෙන් පොඩ්ඩක්වත් සෙල්ලෙන්නෙත් නෑ සානි. මේම තමයි මම මට්ටු කරන්නේ. දැන් සති දෙකක් තිස්සේ හොඳටම බැරි ගැලලා මට තව මට්ටු කරනවා ස්වාමීනි කිව්වම ගුරුවරයා දනගල වැන්දලු ශිෂ්‍යයාට. මේ තරම් දක්ෂ පාරමී පිරිච්ච කෙනෙක් කියලා. අදටත් හිමාලයේ රිසිවරය කියලා ඉන්නවා සිත මට්ටු කරන පිළිබඳ කවුරුන් මොනවාට ප්‍රශ්නයක් આવොත් එයාට තමයි යොමු කරන්නේ. එච්චර දැනුම, එච්චර අත්දැකීම. හැබැයි අපේ සිතවිල්ල කාවගම ගෙවල් පැත්තේ යන්න ඕනේ. දැන් ඒක ආපු වෙලේ ඉඳලා උන්වහන්සේ බලන බස් යන්නේ කොයි පැත්තෙන්ද? උදේට බස් එක තියෙන බලන්නකෝ ඒක රැසිරෙන විදිය. ඒකට අනුගත වෙන විදිය. ඒ සිතවිල්ලට අනුව එයා සම්පූර්ණම ක්‍රියා කරන විදිය. අර තාපසයාගේ කෙස් ගාක්වත් එල්ලෙන්නල්ලු. උඹ ඕන එකක් හිත පම්පුතේ නෑ. ප්‍රතිචාර නෑ. උඹ ඉතල ඉතල උඹට බැරි යයිලා. මෙල්ල වෙලා මට් වෙලා පාඩු හිටපන්. එතකොට උඹට සලකනවා මං. ඉන්නවනම් මෙහෙම ඉන්න නෑ. නැත්තම් කිසිම ප්‍රතිචාරයක් නෑ. අත්හැරලා දානවා. නාන්න ඕනේ. එල්ලෙන්නේ නාන්නේ නෑ යන්නේ ස්වාමිනී ටිකක් ඇවිදලා ආවොත් ටිකක් අඟ ඇවිදින්න නැගිටින්නෙත් නෑ අර විදිහට සිතට කියන සිත කියන දේවල් සිත හිතන දේවල් පතන දේවල් මොකවත් නොකර නොකර නොකර නොකර සිත මෙල්ලම කරලා දානවා. මට්ටු කරලා දානවා. මේකත් පුරුදු කරන්න පුළුවන්. ඒ තාපසයක වඩලා අද්දුටුවයි සත්‍යයි කියලා කියලා තිනේම මට්ටු කරන්න පුළුවන් කියලා අපටත් පුළුවන්. බනින්නම හිතනවා. එක වචනයක්වත් කියන්නේ සිතනේ කියන්නේ බනින්න කියලා. නෑ මගේ කට ඇරලා මං වචන පාවිච්චි කරන්න සිතට ඕන විදියට. ಗುಣමයි කියන්නේ. ඒතර සිත මට්ටු වෙන සිත මෙල්ල බෑ. කොච්චර වචන දුන කොච්චර කුණුවරප දුන්නද මං සිතවිලි වලින් බනින්න කියලා. මේ මනස එකක්වත් පාවිච්චි කරන්නේ නෑනේ. සිත මට්ටු වෙලා යනවා. ඒතර සිතට ඕන විදියට අඩගස්සන්න නිවීමට ඕන විදියට සිතට හැඩගැහෙන්න හරිනවා. සංසාර පුරුදු ඕන එකගෙන ආපුවාද ඕන තරම් මතකයන් අවදි කරපන් ප්‍රතිචාර නැහැ පාඩියලා ඔයේ බලාගත්ත ගමන් ඉන්න ඕමම. එකත් ආර්ය ගුණධර්මයක්. ආර්යවරු පුරුදු කරන එක. සසරට සසර පැවැත්මට සසර මතකයට ප්‍රතිචාර නොදක්වීම. ඒක තමයි කමතාන. ඒකත් වඩන්න පුරුදු කරන්න. ඒකට කාලයක් යනකොට මෙල්ල වෙනවා. මෙල්ල වෙච්ච සිත මට්ටු වෙනවා. මට්ටු වෙච්ච සිත ඊළා වෙනවා. ඒ සිත ඒකාන්ත වශයෙන්ම රාත් වෙනවා. ඇලීමෙන් ගැටීමෙන් නිදහස් වෙනවනේ අයියාට ඉතින් ඇලීමට අවස්ථාව දෙන්නෙත් නෑ ගැටීමට අවස්ථාව දෙන්නෙත් නෑ එතකොට යා නිරෝධයට තමයි නඹුරු වෙන්නේ ඔව් තියෙනවා පටවිය බොහෝ දුරට මේ පේන දේවල් ස්පර්ශයට ගෝචර වෙන දේවල් අවුවෙන දේවල් ඒ ඒ අවුවෙන දේවල් එකක්වත් ඇත්ත නෙමෙයි පේන දේවල් එකක්වත් ඇත්ත නෙමෙයි ඒ ඒ දකින දේ දැනෙන දේ අවුවෙන දේ මම හිතනවනේ ඒකත් ඇත්ත නෙමෙයි. අන්න ඒ දෘෂ්ටියෙන් ගැලවෙන එක තමයි පටවි ධාතුවට අදාළ කමඨං කියලා කියන්නේ. ඇත්ත ඇත්ත සැටි දකින්නවා. ඇත්ත ඇති සැටි දකින්නවා. ඇති සැටි කියලා කියන්නේ ඒ ඇත්ත නිර්මාණය වෙලා තියෙන විදිය. දැන් පැන් ටිකක් ගේන්න කිව්වම පැන් ටිකක් ගෙන. ඇත්තටම වතුර එතන නැහැ. හයිඩ්‍රජන් කියන ධාතුවේ අණු වල එකතුවක් තියෙන්නේ. අණු කෝටි 150ක එකතු වෙලා තියෙන අපි මිලිලීටර් 100යි කියලා කියන වතුර. ඇත්තනම් වතුර මිලිලීටර් 100ක් නැහැ. අණු කෝටි 500ක් තියෙනවා එතන. අණු කෝටි 500ක්. අන්න ඒ ඇත්ත ඇත්ත හැටි දකින්න ඔයා. ඇත්ත තමයි දකින්න. මොකද ඒ අණු කෝටි 500 දකින්නවා. අර වතුර පොඩ්ඩක් ගෙනාවා වතුර අණු කෝප්පයක් ගෙනාවා මේක පිල්ටර් වතුර අන්න ඒක එයා දකින්නේ ඒකට පටවි පටවි ධානය කියලා කියන ඒවට. පටවියේ නිර්මාණය සැබෑ తත්වයේ සැබෑ ස්වභාවයේ ඇත්ත ඇත්ත සැටීම දකින්න ඔයා. ඒ නිසා මුලා වෙන්නේ එයාට ලස්සන දේවල් දීලා වටින දේවල් දීලා එහෙම යව මුලා කරන්න බෑ. එයා ඒක දකිනවා. මේකත් ප්ලාස්ටික්, බකට් එකත් ප්ලාස්ටික්, iPhone එකත් ප්ලාස්ටික්. ඒ දෙකට එකම වටිනාකම තමයි යට තියෙන්නේ. දෙකම පෙන්නලා මොනවද ඕනේ කිව්වම නාන්න ඕනේ බාල්දිය දෙන්න කියලා බාල්දිය තමයි යගන්නේ. නාන්න ඕනේ බාල්දිය දෙන්න කියලා බාල්දිය කරන බාල්දිය රුපියල් 20යි. අරක රුපියල් 800යි. නමුත් ඒක ගන්න. ඒකේ නාන්න බෑ. ඒ අවශ්‍යතාවයට අනුව පරිභෝජනය කරනවා. අවශ්‍ය නැති වුණත් කමන්නේ වටිනවා කියලා ගන්නෑ. එතකොට මසුරුකම, ලෝභය, තණ්හාව, ආසාව යන ඒ කෙලෙස් වලට යවුවේ. ඒ නිසා අවශ්‍යතාවයට අනුව පරිභෝජනය කරන මානසිකත්වයක් එනවා. පටවිය පටවිය විදියට ඇත්ත ඇති ඇටියට දකින නිසා. 18 20 ගෑනු ළමයාත් කිරියම්මත් එක වගේ දෙන්නම ගෑනු. මෙයා කල්ලිකුත් වෙච්ච කෙනා මෙයා ඉපදිච්ච කෙනා. වයසට යමින් සිටින කෙනා වයසට ගිය කෙනා. එච්චරයි යාගේ වෙනස තියෙන්නේ. එහෙම නැතුව මෙයා තරුණයි ලස්සනයි කියලා විශේෂ වටිනාකම් දෙන්නෙම නැහැ. රයිට් පහුන එකක් ප්ලාස්ටික් කියලා ඉතින් අන්න ඒ වගේ. විශේෂ වටිනාකම් දෙන්නේ නැහැ. එයා කතා කරනකොට ඉරියව් වල වෙනසක් නැහැ. මොකද්ද පුතේ? ආ එහෙම දා හොඳයි පුතා කියලා. ආ කිරියම්මා මොකද? ආ හොඳයි කිරියම්මා. එයාටත් ඒ විදිහටලු. මෙයා දැක නලියනවා, නිකන් වචන වෙනස් වෙනවා, නිකන් නැටි රඟපෑම එහෙම එන්නල්ලු. ඒ ඒ තාරුණ්‍යයට තරුණකමට වටිනාකම දෙන්නෙම නැහැ. එයා වයසට යනවා කවදාද? ඒ ඒ ඇත්ත ඇත්ත සැටිම දකින්නවා. මෙයාත් මෙයාත් කිරියම්මා කෙනෙකේ තවම වයසට නොගිය. මෙයත් වයසට ගිය නාකි මිනිස්සෙකි. තාම එතනටපත් නොවුන. එහෙම කෙනෙක්ලු තාම එතනටපත් නොවෙච්ච. මෙයාත් කිරියම්මා කෙනෙක්ලු තාම වයසට නොගිය. වයසට ගියාම කිරියම්මා. වයසට නොගිය කිරියම්මා කෙනෙක් කියලා. ඒ විදිහට දකින නිසා රාගයක් දේශයක් මොකවත් එන්නේ නැහැ. තෘෂ්ණාවක් ඇති වෙන්නෙම නැහැ. සාමාන්‍ය. එයාගේ එයාගේ මානසිකයේ තියෙන අර භ්‍රමණ වේගය, ඒ චිත්ත වීති වල ධාර්තාව ඒ ඒ විදිහටම වෙනස් වෙන්නේ. මේක පටවි මට්ටමේ තියෙන අවබෝධය. ඒක ආවොත් එයාව නැවත අටවෙනි භවයකට ගෙනියන්න බෑ කියලා බුදුහාමුදුරු කියන්නේ. ඒ අවබෝධය ආවොත්. ඇයි රාගයට අවු වෙන්නේ නැහැ, ලෝභයට අවු වෙන්නේ නැහැ. හැබැයි එයා නිරෝධ කරලා නැහැ. අහුවෙන්නේ නැති තැනට ඇවිල්ලා මේක නේ මොනවද එයාට එකක් තේරිලා තියෙනවා මේකේ යථාර්ථය ඇත්ත ඇත්ත ඇත්තට පටවිය පටවිය වශයෙන් අඳුරනවා ඒ නිසා ඒ පටවිය තුළ නිර්මාණය වෙන වස්තු වලට වටිනාකම් දෙන්නේ ආපෝ ධාතුව කොච්චර ඇල්ලුවත් අහුවෙන්නේ නැහැ කියන එක දන්නවා ඒ නිසා සෙනෙහසට අහුවෙන්නේ නැහැ සෙනෙහස පාලනය කරන්න බෑ ඊතවත්කමට අහුවෙන්නේ නැහැ ඊතවත්කම නඩත්තු වෙන්නේ නැහැ පොඩි අතුරුකමක් කියලා ගියානේ උලඟට දරුවා දරුවා කියලා ඔඩොක්කේ තියාගෙන ඉන්න. අවුරුදාට යාළු වෙලා පැනලා ගියාම ගෙදර කාලකවත් ගන්න නැහැ. ඇල් වතුරක් දෙන්නේ නැහැ. ඉඩම් බින් අඟලක් දෙන්නේ නැහැ. කොහේ ආදරේ? ලේ උණු වෙච්ච ආදරේ කෝ? දකින්නවත් කැමති නැහැ. ඒවා ගියා. තියෙනා වගේ පේනවා ලව් වෙන්නේ නැල්ලු. අන්න ඒක දැනගත්ත කෙනෙක් ආදරයට සෙනෙහසට අනුකම්පාවට කවදාකවත් වසී වෙන්නේ නැහැ. ඒවා නඩත්තු කරන්නේ නැහැ. ඉඟන්න ඉඟා කරනවා. දීලා නැහැ. පව්. දෙන්න පුතා. එතකොට ඒක හරියනවා. එයාට මොකොත් දෙන්නේ කෙසෙල් ගෙඩියක්වත් දෙන්නේ ඔයා මොකවත් දීලා නැහැ. ඒ නිසා ලැබිලා නැහැ. දැන්වත් දෙන්න. එතකොට මේක හරියනවා. ඒ ප්‍රශ්නෙට උත්තරයක් දෙනවා මිසක් එයාට කවන්න පොවන්න යන්නේ නැහැ. ඉඟන්නට ගෙවල් හදන්න යන්නේ නැහැ එයා. එයා දීලා නැහැ. ඒක ඒක අදාගන්න තමයි කියන්නේ. අනවශ්‍ය විදියට අනුකම්පාවක් අදාගෙන අනවශ්‍ය විදියට මෛත්‍රියක් අදාගෙන එහෙම දෘෂ්ටිගත වෙන්නේ නැහැ මේක තමයි ආපෝ ධානවල තියෙන වටිනාකම. එයා සකු르දාගාමි කෙනෙක්. එයා අරයට වඩා ඇඩ්වාන්ස්. අරයට වඩා ඇඩ්වාන්ස්. චෛතසිකයක් නිර්මාණය කරලා අත්තරින්නෙම ඒ චෛතසිකය හරියට නිවැරදිව හදාගත්තේ නැති නිසා. දැන් ලස්සනට මිනිස්සු වෙඩින් එක අරගෙන බඳිනවා. මා සයින් දික්කසාද කරනවා. ඇයි? හරියට හොයලා බලලා ගාවුන්නේ නැහැ. ඒ නිසා ඒක වැඩිපුර දවසක් යන්න බෑ. ඒ වගේ තමයිලු දැන් බාහනයක් දැක්කම අපි හොඳටම දන්නවා මෙතන ඉන්න ප්‍රමාණය ගැන යා කල්ලාතෝ දැනුවත් කරලා තියෙනවා. ඒක පින්ඩපාතයක් නෙමෙයිනේ. මේක වස් කාලේ දීපු peerුදානයක්. එතකොට ඒ මිනිස්සු හොඳටම දන්නවා මේ 25ක් විතර මෙතන ඉන්නවා කියලා. ගී කට්ටිය ඔක්කොම. දැන් ඒ කට්ටියද 25ක් වෙනවා. 25කට සාමාන්‍ය බත් පාර්සල් දෙකක් තියෙන එකේ පුටි ප්‍රමාණයනේ. එතකොට මෙච්චර පොඩි ප්‍රමාණයක් ගේන්නේ නැහැ. එහෙනම් ලොකු භාජන මේගොල්ලෝ ළඟ නැහැ. එහෙනම් පොඩි භාජන හතරක් පහක් ඇවිල්ලා. එහෙනම් මේ පළවෙනි භාජනේ අපි ඇත්තටම වැඩිපුර ගත්තොත් තුන් දිනාට හතර දිනාට යනකොට භාජනය ඉවරයි. එතකොට ඊළඟ භාජනය එනවා. ඒ අවබෝධය අපිට තියෙන්න ඕනේ. සමහර ලොකු භාජනයක් ගේනවා දෙන්නේ කරගෙන. හැබැයි ඒකේ වැඩිපුර බත් නැහැ. එහෙනම් මෙච්චර ලොකු භාජන ඉස්කවය ගොඩාක් තියෙනවා. එහෙනම් පුරවල නැතේ නම් මෙච්චර තැන් බත් යන්න. එදාට අපි ඒක සීමා කරලා ගන්නවා. භාජන ලොකුයි බත් ටිකයි. එතකොට තව දෙක තුනකට දාන්න අවශ්‍ය නැහැ. මේකට දාන්න පුළුවන් නේ. දාන්න පුළුවන්කම තියේදී ඉස්සවකාශ තියේදී දාලා නැහැ. එහෙනම් බත් නැහැ. එහෙනම් එදාට එකන්දක් කරන මෙච්චර තමයි මට ලැබෙන්න තින්නේ. පාත්‍රය පොඩි පිරෙන්න තියෙනවා. හැබැයි තුන් දිනකට වඩා නැහැ. එහෙනම් පිරෙන්න තියෙනවා. තව දාන්න බෑ. එන වෙන එකට දාලා. ඒක තමයිලු මීතරේ. එයා තමයි පඤ්ඤාවෙන් දකිනවා කියන්නේ. එහෙනම් මේක පිළිලා තියෙනවා. එහෙනම් මේකේ තුන් දිනකට හතර දිනකට තමයි හොඳට ගත්තනම් ගන්න පුළුවන්. හැබැයි මීට විඳ වඩා දාන්න බෑ. එහෙනම් අනිවාර්යයෙන්ම දාන්න පුළුවන් එකට දාලා. ඒක මෙතන ගෙනල්ලා නැහැ. ගන්නව අවශ්‍ය තරම් ප්‍රශ්නයක් නෑ. ස්ථානෝචිත ප්‍රඥාව. ඒවා දැක්කාම ඒකට සාපේක්ෂව එකක් හිතෙනවා. ආශ්‍රමේ මාස 6ක් විතර ගියාම කුස්සියට ගිහිල්ලා ඔක්කොම පෙන්නලා මේ පුතා ඉතන දේ කියන්න කියලා. ඒත් එයා එකක් කියනවා. පුතා කියන්නකෝ එයා හිතන දෙයක් කියනවා. ඕමම කියලා කියලා කියලා කියලා අන්තිමට මට ආවා මම කියන ආත්පසීම කාටවත් පේන්නේ නැති එකක්. ස්වාමීනි අද අපට අඹ හම්බ වෙනවා. හා මේ කාඹ දැනගත්තේ කොහොමද මනෝත් නැහැ මේ ඔඩුවාවක්. අර මෙම උඩ කැල්ල අර නැක්කලන් කපන ඒ පොත්ත කැල්ල මම දැක්කා දැක්කාම මේ මිනිස්සුනේ මම බලන එක පරණ දාලු දාලු අනිවාර්යෙන් අද හම්බ වෙනවා අම්බම් වෙනවා අම්බම් වෙනවා ඒ වගේ අපි අරක දැකලා ඒක තියෙන පරිසරය තුලින් තේරුම් ගන්නවා තේරුම් ගන්න ඊට පස්සේ ආවම තව මොනවද තේරෙන්නේ කියලා සාමිනී වෙලාව හරි එහෙනම් අපි දානේ වළඳලා යමු නේද කියලා දානේ සූදානම් කියලා කොහොමද දැනගත්තේ? මං කිය ස්වාමීනි මේක පිරිසිදු කරලා පෑන් තියලා තියෙනවනේ පෑන් තියනවා කියන්නේ උයපු වැඩ ඉවරයි. උයලා ඉවරුනාම වෙන කරන්න දෙයක් නැහනේ. එතකොට තමයි පඩික්කන් තියන්නේ පෑන් තියන්නේ මොන මොන හරි එකක් අටවනවා. පෑන් තියන්න වෙලාවක් නැහැ කියලා කියන්නේ තාම උයලා නැහැ කියන එක. පෑන් තිබ්බා කියන්නේ ස්වාමීනි දානේ සූදානම්. ආරි වාඩි වුණා කියලා වාඩි වුණාම දානේ ආවා. දසන් උන්වහන්සේ දැනගත්තේ මේ මෙයාට ඊට වඩා දෙයක් තේරුම් ගන්න පුළුවන් කියලා නාම රූප දැකලා. දානශාලාවට යනකොටම ඒ සියලුම දේවල් අපිට පේන්න ඕනේ. ඒක දකින්න පුළුවන් වෙන්න ඕනේ. සොපිනුරයක් තියෙන එක පිරෙන්න තියෙනවා. ඇත්තනම් සොපිනුරේක මේ පළතුරු කපලා දාන්නේ නැහනේ. සොපින්නුර එක පළතුරු දාන්න බරත් වැඩින උස්සන්නත් බෑනේ. එහෙනම් සොපින්නුර පිරෙන්න තියෙනවා. කොතනින්වත් ඉරිලත් නෑ. සොපින්නුරයකට එච්චර දාන්නත් බෑනේ බර. එතකොට මෙච්චර ලොකු බරක් දාන අනිවාර්යෙන් බර නැති එකක් නේ. එක්කෝ පාන් වෙන්න ඕන නැත්නම් බනිස් වෙන්න ඕන රොටි වෙන්න ඕනේ. එහෙනම් බත් වලට අමතර තව ආරයකුත් ගෙනල්ලා දෙන්න. නිකන් බත් අවශ්‍ය තරම් අදලා බැරි වෙලාවත් මදි වෙයි දෝකින සැකේට තව ආහාරයකුත් අදනවා කියන්නේ ඒ මිනිසුන්ට වැරදෙන්නේ නැහැ. ඒ මිනිස් හොඳට ඉතලමයි වැඩේ කරලා තියෙන්නේ. එහෙනම් කවදාවත් දාන්නේ මදි වෙන්න බැරි වෙලාවත් මදි වුණොත් කියන සැකේටත් ඒගොල්ල වෙන මේ පිළියමකුත් යොදලා තියෙනවා. එහෙනම් ඒ බත් ගැන අපිට බය වෙන්න දෙයක් නැහැ. අවශ්‍ය තරම් ගන්න තියෙන බය නැතුව. දැන් අපි හිතන මේ තුන් දෙනෙකුට බත් කියලා. බෑ ඒගොල්ලෝ අවශ්‍ය තරම් බත් කියලා බැරි වෙලාවත් මදි වෙයිද කියලා වෙන පිළිහෙමකුත් යොදලා. එන ඒකට අපට වඩා හිතනවා කියන එකනේ. අපි ගැන. එන අපි කලබල වෙන්න අවශ්‍ය නැහැ. ඒක ඒ විදිහට තමයි ඒක තිබිලා තියෙන්නේ. ඒ වගේ අරක දැක්කාම ගොඩාක් දේවල් තේරුම් ගන්න පුළුවන් වෙනවා. මම බැලුවා තේරුම් ගත්ත කට්ටිය අඩුයි එතන. ඔක්කොම ඇන්දැන්ද තමයි ගත්තේ. හැමෝම ඉතිවා මේ ඒ කට්ටියට තේරිලා නැහැ. ඒ කට්ටියට ඊට වඩා තේරිලා තියෙනවා. අපි ඒගොල්ලන්ට වඩා පල්ලෙයා ඉන්නවා. ඒ නිසා අපට වැරදිලා වැටෙලා තියෙනවා. අර මාත්‍ය කෙසෙල් අරන් ආවනේ. එනකොටත් මම බැලුවා මේ 17ක් විතර අපි ඉන්නවා මේ කෙසෙල් ගෙඩි 8000ක් වගේ එක තිබුණේ. එකක් ගන්න බෑනේ ගත්තොත් මදි වෙනවනේ. ඒත් මම එකක් ගත්තා. ඒක දැක්ක ගමම මේ මාත්‍ය මගෙන් ඒවා කෙසෙල් ගෙඩි ටිකක් අමුයි වගේ නේද සායනාසික. ටග්ගල මම ගෙඩිය ගත්තා. මම දන්නවා මෙයා තමයි කෙසෙල් කපලා තියෙන්නේ. දැන් තමයි කපන්නේ. එහෙනම් ඔක්කොම කපුවත් වෙලා යයි කියලා කපපු ටික අරන් යවලා. එහෙනම් තව කෙසෙල් තියෙන ප්‍රශ්න නැහැ කියලා මම ගෙඩිය ගත්තා. අරින්නේ ටික වෙලාවක් යනකොට තව ටිකක් කෙසෙල් ගෙනලා දැම්මා. ඒ ඒ වචන වලින් ටග්ගල ඇතුලේ පරිසරය තේරුම් ගන්න අය. ඒ පඤ්ඤාපාරමී තමයි ඒකට මුල් වෙන්නේ. එතන පඤ්ඤාපාරමී. ඒ ඔබ වහන්සේට මුල් වුණේ පඤ්ඤාපාරමී නෙමෙයි සීලපාරමී. බත් ටිකයි තියෙන්නේ මම වැඩිපුර ගත්ත මාර වැඩි අනිත් අයට අඩු වෙනවනේ. ඒ ස්වාමීන් වහන්සේලාටත් අවශ්‍යනේ. එහෙනම් පොඩ්ඩක් ඇති මට කියලා මට අවශ්‍ය තරම් ගන්න නැතුව මගේ දාණය මගේ කොටස මං අනිත් අය වෙනුවෙන් පූජා කරනවා. දන් දෙනවා. වැඩිහිටියන් වෙනුවෙන් මම ඉතුරු කරනවා. ඉතුරු කරලා මම ඒකෙන් සැනසෙනවා. සෑයීමටපත් වෙනවා. මගේ සිත සනස ගන්නවා. සීල පාරමිතාව. වෙයි මම පිරුවේ එතන පඤ්ඤා පාරමිතා. මම ප්‍රඥාවෙන් දැක්කා ඒක. මොකද්ද මේ වෙන්න යන්නේ කියලා. ප්‍රශ්නයක් නෑ. දැන් මෙයාට කෙසෙල් වල අමු තේරෙන්න බෑනේ. නෝනනේ කපන්නේ, උයන්නේ. එතන මෙයා එම කියනවා කියන්නෙම අනිවාර්යෙන් මෙයානේ කපලා තියෙන දැන් කපලා තියෙන්නේ. gedara කැපුවා නම් gedara මෙයා දැනගන්න ඕනේ. ගෙදර කැපුවන සම්පූර්ණ කෙසල් ටික එනවනේ. එහෙනම් සම්පූර්ණ කෙසල් ඇවිල්ලත් නැහනේ. දැන් මෙයා අමු කතාවකුත් කියනවනේ. එහෙනම් දැන්නේ කැපලා තින්නේ. දැන්නේ මෙයා දැනගෙන තින්නේ. එහෙනම් අනිවාර්යෙන් තව කපනවා. එහෙනම් තව එනවා. එහෙනම් දෙකක් ගත්තත් අවුලක් නැහැ. එක වචනයක දෙයකින් සම්පූර්ණ විස්තරේ ගෙස් කරනවා අපි. තේරුම් ගන්නවා ඒක. ගාක කොළයක් තද වෙන්න තද වෙන්න තද වෙන්න තිත්ත වැඩි වෙලා වැඩි වෙලා උපරිම වැඩි වෙනවා. අරිත වැඩි ඒකේ. ප්‍රභාසංශ්ලේෂණ ක්‍රියාවලිය වැඩි. ඒ ગાට මොකද්ද වෙන්නේ? ඉක්මනට කොළ ඉදෙනවා, ඉක්මනට කොළ වැටෙනවා. ආයස අඩුයි. ගස්වල කොළ ලාපාට වැඩි නම් අවුවත් තිබිලා තද වෙන්නේ නැහැ අරිත නිෂ්පාදන පර්සන්ටේජ් එක අඩුයි ඒකේ. තිත්තත් අඩුයි. ඒ ගය ආයස වැඩි. ඇයි කොළ වේලෙන්දත් කල් යනවා, ගාමැරෙන්දත් කල් යනවා. ඉක්මන දිගයි ඉක්මන කොටයි මේ ඉමින් කියන එක දිගයි. ඉමින් කරන දේවල් වලට ආයස වැඩි කියලා කියනවා. අදිසිය කලබලය කරන දේවල් වලට ආයස කොටයි කියලා කියනවා. ඒක අර කලබල වෙන තරමට ආපදාව ලොකුයිලු. ආධ්‍යාත්මික ජීවිතේ සමහර භාවනා ධානා කලබලයට වැඩුවාම යට කාලේ වැඩිපුර යනවා. අනවශ්‍ය ප්‍රශ්න ගැටලෙනවා මන විසිරෙනවා මන විසිරෙනවා ඒ විසිරෙන නිසා යාට විවිධාකාර සිතිවිලි එනවා ඒවත් එක්ක ගැටෙනවා ඇලෙන ප්‍රශ්න වැඩි යාට වියදම් වැඩිලු කමන්නේ ඉතින් කොම්බගා කියන එක තේරෙනවනේ එතනින් යාට ඕන්නේ කොම්බගා හරි ඕක ඇති එයා ඒ කොම්බගා දිහා බලනවලු ඊට පස්සේ කාලයක් යනකොට ඉතින් අයි ගන්න මේකට කොම්බගා කියන්නේ ඇයි මේකට කිතුල්ගා කියන්න බැරිද එහෙනම් කවුරු හරි මිනිස්සේ මේකට කොම්බගා කියපු නිසා අපිත් ඒකට කොම්බගා කියනවා එහෙනම් මේ ලෝකේ මේ නාම රූප මොන මොන හරි එකකින් තීරණය වෙලා තිනවා. ඒ තීරණය වෙච්ච ඒ සංකල්ප ටිකක් තමයි මේ නඩත්තු කරන්නේ. එයාට අර කොම්බ ගාවට අමතරව මේ සංකල්ප ධර්මතාවයක් ස්පර්ශ වෙනවලු. ඊට පස්සේ එහෙනම් මේ ලෝකේ අමතර මිනිස්සු එක එක විදිහට අදපු සංකල්ප මේ තියෙන්නේ. එකක්වත් ස්ථීර එකක් නෙමෙයි කියලා දැන් ඒකත් තේරෙනවලු. ඊට පස්සේ බලනවලු මේක කොම්බ ගා කියනකොට කොම්බ ගාට අදාළ තොරතුරු ටික එනවනේ. එහෙනම් මේ ලෝකේ යම්කිසි සංකල්පයක් ස්පර්ශ වෙනකොට නාමයක් රූපයක් ඇහෙනකොට පේනකොට ඒකට අදාළ තොරතුරු අවදි වෙනවනේ. ඕන් තව එකක් වැඩිපුර ස්පර්ශ වෙනවා. ඕමම කාලයක් යනකොට ගොඩාක් දේවල් යට ස්පර්ශ වෙනවා. අර ඊට පස්සේ ආ ගොඩාක් ප්‍රඥාවන්තයි. පින්ඩපාත යනකොටත් ඔබ වහන්සේට තිබිච්ච දැනුම මම ගොඩාක් පාවිච්චි කරනවා. ඒකට කියන සීල පාරමී කියලා. යනකොට මේ බත් වලට දාලා තියෙන පොල් කටු ඇඳක් හැබැයි එක ඇන්දට බත් පාර්සලයක් එනවා. සම්බෝලේ පොඩි එකකට ගෙනල්ලා තින පොඩි මේකට මේ තේ හැන්දට පොඩි ඇන්දක් තියෙන එකේ. ඒ කියන්නේ සම්බෝල එච්චරයි තියෙන්නේ යාළුවා. ඒ කියන්නේ පොල් කටු ඇන්දක් දාලා නැත්තේ. එහෙනම් සම්බෝල පොඩ්ඩයි ගන්න මගේ එක ඇන්දයි ගන්න. බත් ඒ වැඩිපුර ගන්නයි. බත් ඒ වලඟ තියෙනවා. ඒකයි බත් වලට පොල් කටු ඇන්දක් දාගෙන ආවිල්ලා තියෙන්නේ. ඒක දුන්නට කමන්නේ මේක දීලා බෑ. වැඩට යන කට්ටියටත් දෙන්න ඕනේ. ඉස්කෝලේ යන ළමයින්ටත් කෑම දෙන්න. එහෙනම් සම්බෝල වැඩියෙන් දෙන්න බෑ. එයා කියනවා දෙන්නේ නැහැ කියලා. එන්න ඒක පොඩ්ඩක් ගන්නවා. ඒක ස්ථානෝචිත ප්‍රඥාව. එතනදී ඒක දැකලා තේරුම් ගන්නවා. බැරි වෙලාවත් පොල් කටරෙන් දෙන බත් ටික අඩුවෙන් අරගෙන සම්බෝලට අත වැව්වෙම නැත්තම් ඒ මනුස්සයා දාන්නේ නැහැ. ඇඳක් දාලා පැත්තකින් දින එක දෙන්නේ නැහැ එයා. <laughs> එයාව එතනට ගේන්නේ නැහැ අපි. ටග්ගල අපි හතවාලා එයාව සනසනවා. ඒතකොට දන්නා ස්වාමීන් වහන්සේට සෑහීමට ඇති වෙන තරම් මම දුන්නා. එයා සනසෙනවා. කොච්චර දුන්නත් මදීනේ කියලා එයා කිව්වා දුකෙන් යන්නේ ඒ පින්ඩපාතෙන් යට ආනිසංස නැහැ. ඒක අකුසලයක් වෙනවා යට. අපි දැනගන්න ඕනේ එයාගේ හිත බේරන්න. එයාගේ මානසිකත්වය බේරන්න අපි දක්ෂ වෙන්න ඕනේ. ඒක අතාරිනවා මම අඩුවට අයිති අතරලා ආයි දාන බෙදා ගන්නකොට එතන තියෙන ලෝභය නැත්නම් අවශ්‍යතාවය අවශ්‍යතාවය අවශ්‍යතාවය ලෝභයක් නෙමෙයි. Tamanට අවශ්‍යයි පැය 16ක් 18ක් निराහාරව හිටපු නිසා කෑම අවශ්‍යයි. නමුත් සංගයා කෙරේ තියෙන මහා ශ්‍රද්ධාව නිසා ඒ ඒ ಗುಣධර්මයේ නිසා Tamanගේ කොට සත්තරලා Taman ඒක අඩු කරගත්තා. නමුත් ඒකෙන් සැනසෙන්න බෑ. කය අවශ්‍යතාවය තියෙනවා. ඒ නිසා ආ තියෙනවා. එනම් ප්‍රශ්නයක් නැහැ කියලා ඒක නැවත අනුමත කරන එක. කය අවශ්‍යතාවය. වළඳන්න බැරි තරම් පෙදාගෙන බාගෙට වඩා විසි කරනවා නම් එතන තියෙන ලෝභය. එතන තියෙන කෙලෙස් ධර්මය. මෙතන පාරමී වල වෙනස් වීමක් තියෙන්නේ. ඉස්සෙල්ලා සීල පාරමී තිබුණා ඊට පස්සේ උපේක්ඛා පාරමී වලට මාරුණා. උපේක්ඛා පාරමී වලට මාරුණා. ඇල්ලුනෙත් නෑ, ගැටුනෙත් නෑ. අවශ්‍යයි කියලා දැනුණා ඇල්ලුවා පාත්‍ර දෙවෙනි වතාවේ. උපේක්ඛා පාරමී. ඇලීමකින් ගැටීමකින් තොරව කටයුතු කරනවා. අපරාධ කලින් ගන්න තිබුණානේ කියලා ගැටුන්නේ නෑ. වැඩිපුර තියෙනවනේ නම් වැඩිපුර ගමු කියලා එහෙම ගන්න ගියෙත් නෑ. ඉතනවා මේ අඩුවෙන් තමයි ගත්තේ තව ටිකක් තිබුණොත් හොඳයි එහෙනම් තව හැන්දක් දෙකක් දෙන්න කියලා කිල්ලා ගන්නවා ඇලීමෙන් ගැටීමෙන් තොරව එහෙනම් කලින් සීල පාරමී තිබුණා ඊට පස්සේ උපේක්ඛා පාරමී වලට මාරු වුණා ඒ උපාසක මාත්‍යර කෙසෙල් ගෙනකොට කිව්වා නේද වචන කෙසෙල් ඉදිලා මදි වගේ කියලා ඉදිලලු මදිලු ඒ කියන්නේ ඉදිලා නෑ නෙමෙයි අමු නෙමෙයි ඉදිලා තියෙනවා ප්‍රමාණය මදි අර ඉදිලා තියෙනවානේ ඒ ප්‍රමාණයට මම සෑහීමටපත් වෙනවා කියන්නේ මමත් උත්තරය දුන්න ඇති කියලා කිව්වා <laughs> ඉදිලා ඇති කියලා ඒ ඒ යා කියනනේ ඉදිලා මදි කියලා ඉදිලා මදි අර ඉදිලා කියන එක ඒක ඇති කියලා මං කිව්වා <laughs> අර මදි කියන එකට මම උත්තරයක් දුන්නේ ඒ අර අපිට තේරෙනවා මදි ඒගොල්ලන්ට තේරෙනවා මදි මේක අර බ්‍රාහ්මණ ගම්මාන එක ඒ වගේ දෙයක් වුණා නම් හරි ලස්සනයි. ඒගොල්ලෝ අර නොකිය කියනවා මෙයා ඊට වඩා දෙයක් තේරුම් අරගෙන ඒකට අදාළ විදිහට උත්තර දෙනවා. අර බලහන් ඉන්න මිනිසුන්ට ඒක හරි අමතයි. අර දුව බඳපු මාත්‍යා දුව බැඳ මාත්‍යා ගෙදර යනවා මේ අම්මලාගේ ගෙදරට. ඒ කියන්නේ දුවගේ අම්මලා ගෙදරට අවස යන්නේ. ඒතොර රෑ කෑම කන වෙලාව ඒගොල්ලෝ. ඒගොල්ලෝ හරියටම මැනලා උයන්නේ. විසි කරන්නේ නැහැ. එහෙම ඉතුරුන තිසරා මේකට දානවා පින්බත් වලට. යමාම් පුතාව නේද? යම්ටියා කමද පුතේ කියලා හොඳයි යම්මේ කියලා කිව්වලු. යම්ටියා බෙදලා දුන්නා. කනකොට කෑමත් රසයි බඩගිනි තඩි මදි. ඊට පස්සේ මේම තැටිය හරගෙන ඕම පෙන්නලාන අම්මේ මේ තැටිය කොහෙන්ද දන්නේ ගත්තේ කියලා. ඒ කියන්නේ බත් ඉවරයි තව බත් වුණොත් දෙන්න කෙනෙක් කියන්නේ. මේ තැටිය කොහෙන්ද දන්නේ ගත්තේ කියලා. පුතේ මේ මුට්ටිය ගත්ත කඩෙන් ගත්තේ කියලා මුට්ටිය උස්සලා වෙන්නවලු. ඒක තේරෙන බත් බින්දුවක් වත් නැහැ කියලා. හොඳයි අම්මේ ඒක හොඳට මේ අදලා තිනවා. ඔව් පුතේ ඒක මටත් තේරුණා කියලා කිව්වා. <laughs> ඉතින් තාත්තා වාඩි වෙලා කල්පනාව මුන් එකාට එක දෙවන්නේ නැහැ කියලා. දුව බැඳලා ඉන්න එකත් මා ප්‍රඥාවන්තයෙක්. බැඳලා ඉන්න නෝනා ඊට වඩා ප්‍රඥාවන්තයෙක්. පොතේ මේ මුට්ටිය ගත්ත කඩෙන් තමයි ගත්තේ කියලා කිව්වා. එයා වත් නෑ කියලා කිව්වෙත් නැල්ලු. වත් ඕනේ කියලා මෙයා කිව්වෙත් නැල්ලු. වතුර ටිකක් බිලා මෙයා නිදාගත්තලු. එච්චර ප්‍රඥාවන්ත නෑනේ අපි. ආල්ට වැඩිපුර තියන්න එපා කියලා බත් පිඟානෙන් ගාලා වලන් ටික පොලේ ගාලා පව් වෙන්න දෙන්න වෙන් වෙලා. අපේ පවුල් වල එහෙමනේ. ඒක අපේ අපේ චාරිත්‍රය ඒක. ඒ වගේ අර අවබෝධය වැඩි. අවබෝධය වැඩි නිසා පඤ්ඤාපාරමී සීලපාරමී වාගෙම බබලෙනවා. සීලයක් තියෙනවා පඤ්ඤාපාරමීත් වැඩි. ඒ නිසා අර පඤ්ඤාවෙන්මයි ඒක දකින්නේ. ආන ප්‍රශ්නේ අහනවා. ඒ කාටවත් ඒක බලපාන්නේ නැහැ. බත් ටිකක් තියනවාද කියලා ඇහුවාම අනේ පුතේ බත් කියන අනේ මදි වුණා නේද කියලා එයාට කම්පාවක් නේ. හරියට බඩ පිරෙන්න කැම ටිකක් දී ගන්න බැරි වුණා කියලා. ඒ හින්දා ඒ කම්පණි අම්මට දෙන්න අය. අම්මේ මේ තැටිය ගත්තේ කොහෙන්ද කියලා තමයි අහන්නේ. එයා දැනගත්තා එනම් වත් මදි දෙන්න පතන ඔතේ මේ මුට්ටිය ගත්ත කඩෙන් ගත්තේ කියලා. අර මොකද අර මන්ටපේ දන් දෙනවනේ හැමදාම. කෝවිලෙන් තමයි ඒක දෙන්නේ. හැම කෝවිලයකම දවල් 12 වෙනකොට කැම දෙනවා. ඒතර කෝවිලට වඳින්න ගිය කට්ටිය එතන භාවනා යෝගී ඉන්න කට්ටිය එතන මේ මිනිස්සු නිකන් විවේකයෙන් ඉන්න භාවනාව. ඒ කට්ටියට ඔක්කොම කැම හම්බ වෙනවා. නිකන් දෙන්නේ. දවල්ට කැම දෙකන් දෙන්නේ. එනකොට කට්ටිය කරලා බෙදනවලු කෑම. එතකොට අම්මා කෙනේ වයසක බැමිණෙක් අර දිග 60 හන්දාම එයා ගෑනු කෙනෙක් කියලා අඳුනගන්නවා. එතකොට බෙදාගෙන යනකොට මේ ඒ ඇන්දට හොද්ද එන්නේ ඉතින් ඒ තාපතේකලු එතන භාවනා යෝගී ඉන්නවා නිකන්. දානවල දාන තුන් හතර වත අවශ්‍ය තරම් අර කේල් කොලේට එන්නේ නැවද්ද. කිව්වලු මෑණියනි මේ මීට වඩා ටිකක් වකටු වෙච්ච හැන්දක් හොයාගන්න බැරි වුණාද? ඒ කියන්නේ දැන් ලොකු හැන්දක් වැඩිපුර තිබුණා කිව්වලු ස්වාමීනි වකුටු වෙච්ච ලොකු හැන්දක් හොයාගත්තොත් ඒකට අදාළ පාත්‍රයකුත් හොයාගන්න ඕනේනේ එහෙම පාත්‍රයක් හම්බ වුණේ නැහැ කියලා කිව්වලු ඒ කියන්නේ ලොකු හැන්දකින් දෙන්න වැඩිපුර උයලා නැහැ කියලා කිව්වලු මෙයා කියවලු වැඩිපුර දාන්න පුළුවන් නම් හොඳයි නේද කියන අදහස. එයා කියනවලු වැඩිපුරක් දෙන්න වැඩිපුර අදලා නැහැ. අඩුවෙන් හදලා තියෙන නිසා තා අඩුවෙන් යන අන්තක් දාලා තියෙන්නේ. ඒ දෙන්න මොනවද කතා කරන්නේ කියන එක කාටවත් හොයන්න බෑ. වකුටු වෙච්ච ලොකු හැන්දක් පාවිච්චි කරන් ඒකට ගැළපෙන පාත්‍රයක් අපි ළඟ නැහැ කියලා අපි වල. වාදනයක් නැහැ අපි ළඟ. නෑ නෑ. ඒ වචනවල කවදාවත් නෑ බෑ පුළුවන් ඒ එහෙම කියන්න. කිසිම කෙනෙක්ගේ අඩුවක් එහෙම කියන්නේ නෑනේ. කියන්නේ. දැන් මොනවාරි පොඩි වැරද්දක් වුණත් කවදාකවත් ඇයි උඹ එහෙම කරේ කියලා එහෙම අපේ අපේ කට්ටිය වගේ අහන්නේ නැහැ. අනේ පුතේ කලබල වෙන්න එපා. වැරදෙන්නෙම පුතේ නැවත ඒක නොවෙන්නනේ. යමක් අපට වැරදෙන්නෙම නැවත ඊට වඩා හොඳට වෙන්නනේ පුතේ. කම්පා වෙන්න එපා. ඒක සතුටු වෙන්න ඕනේ කියලා යනවා. ඇත්තට මේ වැරද්දට කවදාකවත් දොස් කියන්නේ එලා දකින්න නින්දා කරන්න අපහාස කරන්න. අපේ කට්ටිය කොහොම අවුරුදු 20කට පස්සේ අරුව එහෙම කළානේ මට කියලා එහෙම කියනවනේ. මතක තියාගෙන ඉඳලා. අදටත් දේවදත්ත ගල් පෙරළුවා කියලා අපි කියන්නේ නැද්ද? 2600 කියලාත් අපි ඒක අතාරින්නේ නැහනේ. අදටත් බයිනවනේ දේවදත්තට. එක ගලයිලු පෙරළුවේ එක් කෝටි වාරයක් බයිනවලු අපි. ඔච්චර දුස්සීල දේවදත්ත දුස්සීල නෑ. එක ගලයි පෙරළුවේ. අපි ගල් කීයක් දේවදත්තට පෙරළලාද? ඇත්තටම දේවදත්ත ධර්මයේ කියලා කියන්නේ කියලා නෑ. අපි ධර්ම ඊට වඩා. දේවදත්තට ගල් ලක්ෂයක් විතර පෙරළලා අපි. පෙරළන පෙරළනවා. කතා කරන හැම මොහොතෙම ගලක් පෙරළනවා. හැබැයි දේවදත්ත එක ගලයිලු පෙරළුවේ. මේකම කියලා බ්‍රාහ්මණයට කියලා කිව්වොත් මහර වැඩේනේ. අර ගෞතම මුනිවරයාට අර දේවදත්ත තෙරුණාස ගලපෙලලා හා ඇත්තද කියලා උපාඩු වෙන්න ඕනේ. ඇයි කියලා ගාම ඉතින් බුදුහාමරණ පෙරළුවේ ඒක බුදුහාමරගේ ප්‍රශ්නයක් නේ. <laughs> මට පෙරළුවේ නෑ ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ආ ඇත්තද කියලා උනිකයි නෑ. කවදා කලබලලා ආ එහෙම පුළුවන් අපේ බුදුහාමර ගල්පෙලා නෑ ඒක ප්‍රශ්නයක් නෙමෙයි යාට. ආ ඇත්තද බෙල්ලා මාර වැඩේනේ කියලා උනිකයි නෝ ඌගේ වැඩේ කරනවා. ඇයි බුදුහාමරණ පෙරළුවේ අපිට නෙමෙයි ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි අපේ මනසේකට වුණා නම් සිංහලේ කියලා බෝඩ් එකක් ගහලා පෙරාරකින් ගිහිල්ලා අර ගමම ගිනි තියනවා. <laughs> මොකද කිව්වම අසුවලාට බැනලා. ඒ බැනපු කෙනාට කියලා ආනවාට බැන්නද කියලා නෑනේ. ඇයි? එයාට කන් ඇන්නේ අවුරුදු හතරක් තිස්සේ. <laughs> කන් ඇන්නේ නැති මිනිස්සුකට බැන්නාය කියලා ගමක් විනාශ කරලා බලනකොට බැනපු මිනිස්සයා බැනලා තියනවා. හැබැයි බැනුම් ආපු මිනිස්සට ඇහිලා නෑ. බලන්න ගමකුත් නෑනේ දැන්. ඒ පටිගේ දේශේ ක්‍රියාත්මක වෙන ඇති. ඒක එයාගේ ප්‍රශ්නයන්නේ. බුදුහාඳුර මොනාරි කරන්න තේින්දනේ ගල පෙරළුවේ. එහෙම දකින්න. එහෙම පුළුවන් අපේ බුදුහාමරන් ගල් පෙරන්න ඕකට. ඒ ඒ රට තියන්න හොඳ නැහැ කියලා රට පිටිම විනාශ කළා දානවා. ඒක හිතන අපි වීර ක්‍රියාවක් කියලා. ඒකට ජාතක ජාතික පදක්කම තම්බෙනවනේ අත. දැන් ඒ වගේ මෝඩ වැඩකට සංසාරේ හේතුඵල දාමටන වෙච්ච සිද්ධියකට එහෙම ගම පිටින් රට පිටින් විනාශ කරන මනුස්සයට ජාතික පදකම් වීර පදකම් මෙඩල් දෙනවා කියන්නේ මෙඩල් දෙන මනුස්සයාගෙන ආයි කතා කරන්න දෙයක් නැහැනේ. දැන් මේ මනුස්සයාගේ ඔළුවේ තියෙන මැටි නම් අර මනුස්සයාගේ ඔළුවේ තියෙන ගොමනේ. ඊට වඩා මෝඩ මනුස්සයෙක් එන්න එපා. ඒකට වීර පදකම් දෙන්න. ඒ වගේ තමයි ලෙපිරිහීමේ ලකුණු. ආර්ය ජීවිතේ තේම තියෙනවා. නැති අවබෝධයක් තියෙනවා කියලා හිතා ගන්නවා. එහෙනම් අර තියෙන අවබෝධය ප්‍රතික්ෂේපම කරනවා. එයාට සෝතාපන්න අවබෝධයක් තියෙනවා. සෝතාපන්න අවබෝධය ප්‍රතික්ෂේපම කරන එයා. ඇයි එයාට තියෙන රාත් අවබෝධයක්නේ. නැති එක තියෙනවයි කියලා හිතනවලු. තියෙන එක කවදාකවත් පිළිගන්නේ නැල්ලු. ඕන් අර අර අර ඇච්ච ප්‍රශ්නෙම තමයි මෙතන තියෙන්නේ. තැන් දෙක වෙනස්. නමුත් ප්‍රශ්නේ එකයි. තියෙන සෝතාපන්න ඥාණයෙන් සෑයීමටපත් වෙන්නේ නැති රාත් ඥාණයෙන් සෑයීමටපත් වෙන්න උත්සාහ කරනවා. ජීවිත කාලෙම විඳිනවා. දුකක් විඳිනවා. ඒ විඳින දුක යාට කෙරවල කරන්න බෑයි නැති එකක්ම විඳින්නේ.